නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සාදහම් පිළිසඳට රැගෙන අද දවසෙත් තාම මෙත් සිතින් අපි ඔබ දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නිසා තමයි මේ සියල්ලම. ඉතින් මහා සංඝරත්නය පාමුල අසල මේ දහම් විවරණය ට සවන් දෙමින් අපට ගත කරන්න තියෙන මේ හෝරාව නැත්තම් මේ පරිච්ඡේදය අපේ ජීවිතයට මොනතරම් උතුම් වාසනාවන්ත මොහොතක්ද කියන කාරණාව ඔබ හොඳ ආකාරවම දන්නා. ඉතින් අද දවසෙත් මේ උතුම් පින්කම නොමදව අනුමෝදන් වෙමින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయనిය සමග රැඳෙන්න කියලා අපි තාම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් සදාහම් පිළිසඳරේ සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ මොනරාගල බෝපිටියේ පදිංචි පින්වත් ඒජී ජයන්ති මහත්මිය විසින් ඉතින් ඒ පින්වත් ඒජී ජයන්ති මහත්මිය අපි තාම මෙත්සිතින් සිහිපත් කරගෙන මේ උතුම් සදහම් පිළිසඳර ඔබට දායාද කරන්න සූදානම් අපි පළමු කොට අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු අදත් කරුණාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි පැලිමඬ ශ්‍රද්ධාසීන අපේ ස්වාමින්දයන් වහන්සේ මේ දහම් පිළිසඳර උදෙසා වැඩම කරන්නට යෙදුණ අපි හැමදෙනාම උන්වහන්සේ පළමු කොට පාද අභිවන්දනේ ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි ගෙවර ඔබ වහන්සේ අපට කරුණ පැහැදිලි කරලා දුන්න අර මිලිඳු රජතුමන් විමසනවා මේ උපදින්නේ මේ කෙනාමද නැතිනම් වෙනත් කෙනෙක්ද ආදි වශයෙන් විමසන ලද ප්‍රශ්නයට කරුණු පැහැදිලි කරලා දුන්නේ ස්වාමීන් අවසරයි ස්වාමීන් නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපේ මිලිඳු රජතුමාට අර ප්‍රශ්න විමසීමේදී පුදුම හැකියාවක් තිබා. ඉතින් ඒ නිසා අර මාත්‍රකාවෙන් පිට යන්නේ නැති විදිහට ඒ අදාළ දහං කාරණා ඉස්මතු කරලා ගන්න පුදුම හැකියාවක් තිබුණා මේ අපේ රජතුමාට. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාවේ දවසේ කළ පරිද්දෙන්ම මේ දේ ඔව් රැලි නංවා නංවා ගඟේ දිය නැගෙන්නාසේ කරුණු වැටිහිවා කියලා එකක් පැතුවනේ. ඉතින් ඒ නිසා අපේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේ ඉදිරියේ ලස්සනට මේ දහම් පරයයන් ඉස්මතු කරනවා. එතකොට අපි මෙතෙක් ඉගෙන ගත්ත දහම් කරුණොත් එක්කයි ඉදිරියට ඉගෙන ගන්න තියෙන දහම් කරුණුයි අපි විමසලා බැලුවොත් එහෙම පැහැදිලි මේ බුද්ධ ශාසනය ගොඩාක් දහම් අර්ථ ඉස්මතු කරගන්න ලැබෙනවා. ඇත්තටම මේක මේ මුළු ත්‍රිපිටකයේම ලියපු අටුවාවක් වගේ. ඒ නිසා වෙන්න පුළුවන් මේ සංඝයා මේ මිලිඳු රාජ ප්‍රශ්නෙට කිව්වේ ධම්මාදාස දහම් කැඩපත කියලා. ඉතින් එච්චර උපකාරයි. ඉතින් මේ මිලිඳු රජතුමා අහපු ප්‍රශ්න ගැන අපි කලින් කතා කළේ ඒ ප්‍රශ්න වලදී ඇහුවා උපතක් කරා යන්නේ වෙන කෙනෙක්ද නැත්නම් තමන්මද කියලා. ඉතින් ඒකට උත්තරයක් උත්තර දුන්නා අපේ නාගසේන මහරහතන් වහන්සේ. හරි ලස්සනයි ඒ උත්තර දීපු ක්‍රමේ. උන්වහන්සේ උපු කරලා පෙන්නවා කිරි මිදි මිදි යනවා කිරි දී ගිතෙල් වෙඬරු ආදි වශයෙන් වෙද්දී ඒක ඒක කිරි ටිකම තමයි එහෙම වෙන්නේ නමුත් අවස්ථා කිහිපයක් නමුත් ඒක අහවල් තැනින් වෙන් වුණා කියලා එකක් නැහැ ඒක එහෙම වෙන එකක් ඊළඟට රෑයක් රෑයක් එළි වෙනකල් දැල් වෙන පහනේ මුලින් පටන් ගත්ත පහන නෙවෙයි රෑ තියෙන්නේ රෑ තියෙන පහන නෙවෙයි උදේ තියෙන්නේ එතකොට මේ පහන අහවල් තැනින් වෙන් වුණේ කියලා එකක් නැහැ පහන් සිල. ඊළඟට අපේ රූපේ ගත්තත් පොන්චි උඩු කාලේ උඩු බැලිය අතර හිටපු කෙනා නෙවෙයි තරුණ කාලේ ඉන්නේ. එයා නෙවෙයි වයසට කාලේ ඉන්නේ. ඊට පස්සේ ලෙඩ ඇඳේ ඉන්නේ යා නෙවෙයි. වෙන වෙන රූප තියෙන්නේ. නමුත් එකම එක්කෙනා තමයි පරිවර්තනය වෙවි යන්නේ. ඒ වාගේ උපතක් කරා යනකොට යන්නේ වෙන කෙනෙක්. නමුත් මේ රූපෙම නෙවෙයි උපත කරා යන්නේ. නමුත් වෙන කෙනෙකුත් නෙවෙයි. ඒක ලස්සනට ඒ දහම්පරයයේ ගියපාර වැඩසටහනේදී අපි සාකච්ඡා කළා මිනඳු රජතුමා හපු. අපි බලමු අද දවසේ අපේ සාකච්ඡාවේට අපි ගන්න මිලිඳු රජතුමා ඊළඟට අහන ප්‍රශ්නේ කොයි වගේ ප්‍රශ්නයක් වේවිද කියලා. තවම මහත්මයා මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ ගෙදර දාන දවසේ. දාන දවසේ. නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැහිලා දෙවෙනි දවසනේ කලින් දවසේ හවසනේ මුණ ගැහුනේ ඊට පස්සේ මෙලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ අහනවා ස්වාමීනි යම්කිසි කෙනෙක් නැවත පිළිසිඳ නොගන්නේ නම් තමන් නැවත පිළිසිඳ නොගන්නා බව දන්නේද? එහෙමයි ස්වාමී. ඒ කියන්නේ මම මැරිලා ගිහිල්ලා ආයෙ උපතක් කරා යන්නේ කියලා කෙනෙක් දන්නවා නම් මේ යන්නේ නැත්තම් එයා දන්නවද මම ආයෙ උපතක් කරා යන්නේ කියලා. ඒකේ අදහස ගත්තොත් එහෙම කෙනෙක් නිවන් දැක්කොත් එහෙම නැත්නම් කෙනෙක් අරහත්ත්වයටපත් වුණොත් මම රහත් වුණා කියලා දන්නවද කියලා ඇහුවේ. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ දැන් මේක ඔටෝ වෙන්න පුළුවන්ද නොදැනී සිද්ධ වෙන්න පුළුවන්ද? දැන් මේක හරි වැදගත් කාරණාවක්. සමහර අය කියනවා මම සෝවාන් වෙලා ඇති. මට ඒක සෝවාන් වෙච්ච වෙලාව මට දවස මතක නැහැ. මම ඒ වුණාට සෝවාන් මාර්ගඵල ගැන කියනවා. එතකොට ඒ වගේ තමයි මේ අහන්නේ ස්වාමීනි කෙනෙක් මේ ධර්මය අවබෝධ කළොත් එහෙම නැත්නම් මේ උපතක් කරා යන්නේ නැති වුණොත් මං ආයෙ උපතක් කරා යන්නේ නැහැ කියලා ඒ කෙනා දන්නවද? ඉතින් මේ වෙලාවේ අපේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා මහරජතුමනි යමෙන් ආයි උපතක් කරා යන්නේ නැත්නම් පිළිසිඳ ගන්න නැත්නම් එයා දන්නවා මම ආයි උපතක් කරා යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ස්වාමීනි කොහොමද ඒක දන්නේ? කිව්වා මහරජාණෙනි පිළිසිඳ ගැනීම සඳහා යම් හේතු ප්‍රත්‍යක් තියෙනවා නම් හේතුවක් ප්‍රත්‍යක් ඒ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වීම නිසා නැවත කිසි භවයක පිළිසිඳ නොගන්නා බව ඔහු දන්නේය. කියන්නේ උපතක් පිණිස යම් කිසි හේතු ප්‍රත්‍යයක් තියෙනවානේ. ඒ උපතක් පිණිස තියෙන හේතු ප්‍රත්‍ය උහු සිඳලා. අපි කියමු පටිච්ච සමුප්පාදයේ සිඳා. එහෙනම් උපතක් කරා යන්නේ ඒක ඔහු දන්නවා මගේ උපතක් පිණිස තිබ්බ හේතුඵල නැති වෙලා ගියා කියලා. ස්වාමීන් උපමාවක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය අරහත්වේදී සිද්ධ වෙන දේවල් ඒකට ධර්ම අවබෝධයත් එක්ක සිද්ධ වෙන දේවල් අපි බුද්ධ වචනෙන් රහතන් වහන්සේලාගේ වචන වලින් ධර්මයේ තියෙන වචන වලින් අපි අරන් කතා කළොත් මිසක්කා මහත්ය ඒ අත්දැකීම තියෙන රහතන් වහන්සේටනේ ඒ ධර්මයේ විග්‍රහ කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපිට තියෙන එක දරා ගැනීම. මේ විදිහේ ස්වභාවයක් කියලා. නමුත් ඉතින් අර අපි යම් යම් විදිහට උපකල්පනය කරගෙන හිටියත් නිවන කියන්නේ මේ වගේ දෙයක් කියලා අපි උපකල්පනය කරන්නේ මේ තියෙන දේවල් ඇසුරෙන්නේ. නිවන කියන්නේ මේ සියල්ල ඉක්මවා ගිය දෙයක්. ඒ නිසා ඇත්තටම ගොඩාක් අය නිවන කියලා හිතන දේ නෙවෙයි ඇත්තටම නිවන. මොකද මිනිස්සු තමන්ගේ පරිසරයෙන් තමයි හිතන්නේ. පරිසරයනේ දැන් අපි ජෝ දෙවියෝ කියලා හිතනකොට කෙලින්ම හිතන්නේ රත්තරන් පාට සළු දාගත්ත රත්තරන් ආභරණ තියෙන ලස්සන මනුස්ස රූපයක්. අපි අහපු දැකපු ඒවත් එක්කනේ හිතන්නේ නේ. එහෙමයි සාමි. ස්වාමිනේ ස්පර්ශය ප්‍රත්‍යෙන්ද හිතවිලි හිතත් පවතින්නේ. ඔව් ඒ ස්පර්ශයත් එක්කනේ දැන් මේක සිද්ධ වෙන්නේ Tamanට පෙනුන දැනන දේවත් එක්කනේ. ඒකේ තියෙනවනේ රූපකායේ පටික සම්පස්සේ නාමකායේ අදිවචන සම්පස්සේ කියලා. ඒතකොට මේ රූපකායත් එක්ක තමයි රූපකායයි නාම රූපයි ඔක්කොම ටික ඔක්කොම එකතු වෙලා තමයි මේ මනසේ මහත්තයා අපි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේත් එක්ක මේවා වෙන් කරගත්තට රූප වේදනා සංඥා සංකාර විඥාන ඊළඟට උපතක් කරා යන්නේ මෙහෙමයි කියලා සාමාන්‍ය මේක අපේ ඔළුවේ තියෙන අච්චාරුවක් වගේ. ඒක මේක එහෙම වෙන් කරගන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑ. හේතුව අනිත් තියෙන ප්‍රශ්නේ තමයි අවිද්‍යාවනේ. අවිද්‍යාව නිසා අපිටම බඩු ගොඩාක් ගොඩ ගහලා තියෙන හෝල් එකක් තියෙනවා අඳුරේ. ඒකට ඇතුලේ මොනවා මොනවා තියෙනවද දන්නේ නමුත් මේකට විශාල ආලෝකයක් දානවා. තාම්බ ගමන් තියෙන බලු ටික ඔක්කොම වෙන වෙනම පේන්න ගන්නවා. ආන් ඒ වගේ තමයි යම් දවසක ප්‍රඥාව ඉපදුනොත් ප්‍රඥාවෙන් දකින්න පුළුවන් වෙන් වෙන් කරලා. මේ හිතවල ස්වභාවය, කෙලෙස්වල ස්වභාවය ඊළඟට පටිච්ච සමුප්පාදේ පංච උපාදස්කන්ධ ආදී දේවල් ප්‍රඥාවෙන් වෙන් කර කර බලන්න පුළුවන්. මිසක්කා මේ මිනිසයාගේ හිතේ මේ අසුරු සැනකින් මුළු සසරම හැදිලා තියෙනවා. ඒකයි. ඊට පස්සේ රජ්ජුරුව අහනවා ස්වාමීනි උපමාවක් කියන්න බැරිද? ඒ අපේ නාගසේන මහරහතන් වහන්සේ වනාහි උපමාවේ විසරදයි. උපමාවේ උල්පතයි. උන්වහන්සේගේ හදවත උපමාව නැමැති දියදහර ගලන දිය උල්පතක් නවතින්නේ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ කියනවා ඔය කියපු කාරණාව හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් උපතක් කරා යන්නේ නැහැ. එතකොට ඒක ඒ ධර්මය අවබෝධ කරපු කෙනා දන්නවා කියන කාරණාව උපමාවකින් මේ විදිහට විස්තර කරන්න. මහරජාණෙනි ගොවියෙක් ඉන්නවා. ඔහු කුඹුරු සීසා වපුරා අටකොටු පුරවයි. පසු කලෙකේ ගොවියා සීසාන්නේ නැත. වපුරන්නේද නැත. අටකොටු වල එකතු වී තිබුණු යම් ධාන්‍යයක් ඇද්ද ඒ පරිභෝග කරයි. විය පැහැදම් කරයි. කැමැති ආකාරයට වියදම් කරයි. එවිට මහරජාණෙනි ඒ ගොවියා මාගේ අටකොටු නැවත නොපිරෙන්නේ යන කරුණ දන්නේද? දැන් ඔන්න එක මිනිස්සේ කුඹුරක් කරනවා. කුඹුරක් කරලා ඒ කුඹුරෙන් ගොයන් ටික කපලා වී ටික ඔක්කොම අරන් ගොඩ ගහ ගන්නවා. හැබැයි ආය කුඹුර සීසාන්නේ වපුරන්නේ එතකොට මේ මිනිස්සේ ඇතුලේ තියෙන අර ගෙනාපු වී ටික කොටලා කාලා බිලා ඉන්නවා. එතකොට අහනවා රජතුමනි මේ මිනිස්සයා දන්නවද ආපහු ඇතුලේ ආපහු නම් වී පිරෙන්නේ නැහැ කියලා දන්නවද කියලා අහනවා. ඔබට කොහොමද හිතෙන්නේ? ඔහු දන්නවද ගොවියා නැද්ද? ගොවිය මහත්තයා දන්නවා. ගොවියා දන්නවනේ. ඇයි ඒ හේතුව අටකොටු පිරවීම සිද්ධ වුනේ හේතුව කියන්නේ? අර ඇතුලේ වී ඇතුලේ වී ගබඩාව පිරුණේ කුඹුරු කරපු නිසානේ. දැන් මෙයා කුඹුරු කරන්නේ නැහනේ. ඒකට එයා හොඳ ආකාරවම දන්නවා ආයෙනම් ඇතුළ වී පිරෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි කියනවා රජතුමනි ඉපදීම පිණිස හේතු සකස් වුණොත් තමයි ඉපදෙන්නේ. මේ ඉපදීම සිඳින ලද හේතුඵල ධම සිඳින ලද ඒ රහතන් වහන්සේ දන්නවා මං ආයි උපතක් කරා යන්නේ නැහැ කියලා. එහෙනම් අරහත්ත්වය කියන්නේ සැඟවුණ දෙයක්වත් පිරිහෙන දෙයක්වත් ඉස්සල්ලා තිබිලා පස්සේ නැති වෙන දෙයක්වත් නෙවෙයි. පැහැදිලි නේද? දැන් මේකේ තියෙනකොට ඊට පස්සේ දැන් ඉතින් මේක විස්තර කරනකොට ඒකේ තියෙනවා මේ මේ විදිහට ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් යලි ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් යලි කිසි භවයක පිළිසිඳ නොගන්නා බව ඔහු දන්නවා කියනවා මේ ධර්මය අවබෝධ කරපු කෙනා. එහෙමයි. ඉතින් අපේ මිලිඳු රජතුමා හරියට ප්‍රීතියටපත් වෙලා නාගසේන මහරහතන් වහන්සේ ඉදිරියේ ප්‍රීතිഘോഷා පවත්වනවා. මහන්තය සමහර අය කල්පනා කරනවා දැන් අපි සෝවාන් වෙලා ඇති. එතකොට අහන කොතනදින් කොමන ධර්මයක් ආද්ද? එහෙම කියන්න බෑ කියනවා. නමුත් මගේ හිතේ සක්කාය දිට්ඨිය නෑ කියලා කෙනෙක් කියනවා. නමුත් ඒක මහන්තය ධර්මයට එකඟ නැහැ. එහෙමයි සාම. ධර්මයේ තියෙනවා පින්වත් මහණෙනි යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට කියන රාජේ රජෙන් ස්ථාන තුනක් සිහි කරන්න ඕන කියනවා. ඒ තමයි කියනවා රජතුමා තමන් ඉපදිච්ච එක සිහි කරන්න ඕන. ඊළඟ රජතුමා තමන් ඔටුනු පළඳපු එක සිහි කරන්න ඕන. ඊට පස්සේ රජතුමා යුද්ධෙන් ජයගත්ත තැන සිහි කරන්න ඕන කියනවා. එතකොට ඒ වගේ ඊට පස්සේ කියනවා රජතුමා ඉතින් ඒක දන්නවනේ. ඊට පස්සේ කියනවා ආන් ඒ වගේ තමයි කියනවා පින්වත් මහණෙනි තමන් සිහි කරන්න කියනවා තමන් මහණ වුණ තැන තමන් මහණ වුණ තැන නිතර සිහි කරන්න කියනවා මං අහවල් තැන පැවිදුණේ අහවල් විදියට කියලා තමන්ගේ පැවිදි සම්ප්‍රාප්තය පැවිද්දට පැමිණීම ඔහු සිහි කරන්න ඕන කියනවා භික්ෂුවා ඊළඟට සිහි කරන්න ඕන කියනවා භික්ෂුවා තමන් සෝවාන් වුණ තැන මං අහවල් තැනයි මෙතන සෝවාන් වුනේ කියලා. සක්කාය දිට්ඨිය නැති වුනේ කියලා. ඊට පස්සේ සීහිකනන්ද කියනවා අර යුද්ධෙන් ජයගත්තා වගේ අරහත්ත්වයටපත් වෙච්ච තැන. මේ ස්ථාන තුන සිහි කරන්න ඕන කියලා බුද්ධ දේශනාවක තියෙනවා. එතකොට මේ පින්වත් මහත්මයා සෝවාන් වෙච්ච තැන සිහි කරන්නේ කොහොමද? Taman සෝවාන් වුණේ මේ විදිහටයි කියලා දන්නේ නැත්නම් මේ සංසාරයේක මේ සතර අපායේ වැටි වැටි සතර අපායේ වැටි වැටි ගියේ සක්කාය දිට්ඨිය නිසා නම් ඒ සක්කාය දිට්ඨිය නැති වුණ තැන ඔහු නොදන්නේ කෙසේද? සක්කාය දිට්ඨිය නැතිවීම ඔහු දන්නවමයි. මේ ධර්මයේ මම මෙහෙම අහගෙන ඉද්දී මේ විදිහටයි මගේ හිතෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණේ කියලා ඔහු දන්නවා. සමහරවිට හිතේ ක්ලේශේ ප්‍රහාණය වීම ඔහුට වචනෙන් මේ ප්‍රහාණය වුණේ සක්කාය දිට්ඨිය කියලා ඔහු නොදන්නා වෙන්න පුළුවන්. නමුත් ක්ලේශේ ප්‍රහාණය වුණ බව දන්නවා. ඒක තමන් තුළ තිබුණ පංච උපාදානස්කන්ධය ගැන ඒ තිබුණ හැඟීම, වැරදි දෘෂ්ටි අදහස ප්‍රහාණය වූ බව ඔහු දන්නවා. එතකොට මේ ධර්ම දේශනාව අහලා හෝ භාවනාව කරලා හෝ මේ අවස්ථාවේ මේ මොහොතේ මේ විශේෂ දේ සිද්ධ වුණා කියලා ඔහු දන්නවා. ඒ නිසා මේ ස්ථානයේ සිහි කරන්න පුළුවන් නෑ. තමන් මහණුණා නම් මම මේ විදිහටයි මහණුනේ කියලා මතක නැද්ද? ඒ වගේ නිසා මේකේ හොඳ උත්තරයක් තියෙනවා මේ ස්මාරකඵල ලැබුවායි නමුත් ඒ තැන දන්නේ නමුත් ස්මාරකඵල ලැබලා ඉන්නේ කියලා යම් යම් මුලාවල සිටින අයට මේ ධර්මයෙන් යම් කිසි උපකාරයක් ගන්න පුළුවන් ඒ මුලාවෙන් අත් මිදෙන්න. ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීනි එවැනි මුලාවන් සඳහා අපේ හිත යෝජනා කරන විට පිහිට පිණිස අපි කවරාකාරයෙන් ආපහු සිහිය උපද්දවා ගන්න ඕනද? එතකොට තියෙන්නේ දැන් අපි කියමුකෝ යම්කිසි යෝගාවචරයේ ඒකට මේ මුලාවටපත් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ එයාට නිවැරදි වීමේ තියෙන ඊළඟ පියවර තමයි ඒක වැරදි බව තේරුම් අරන් ආපහු හදාගන්න එක. එහෙමයි. ගොඩාක් අයට එහෙම වෙනවා. සාමාන්‍යයෙන් මාර්ගඵල ලැබුවා කියලා වුණත් එහෙම හිතෙන්නේ උත්සාහයක් කරන කෙනෙකුටනේ. එහෙමයි. නිකන් ඔහේ ඉන්න කෙනෙකුට මේ හිතෙන්නේ නැහැ මම දැන් සෝවාන් වෙලා ඇති මම සකදාගාමි වෙලා ඇති කියලා හිතෙන්නේ නැහැ. යම්කිසි පුරුද්දක් මහන්සියක් ගන්න කෙනෙකුට තමයි Taman යම්කිසි අවබෝධයක් ලැබලා ඇති කියලා හිතෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුලාවෙන් ඔහු වැරද්ද වැරද්ද විදිහට තේරුම් අරන් තේරුම් ගන්න තියෙන්නේ. දැන් බුද්ධ කාලෙත් ඒවා සිද්ධ වුණානේ. බුද්ධ කාලේ ස්වාමීන් වහන්සේලා 39ක් හිටියා. උන්වහන්සේලා මේ කැලේ භාවනා කරලා කාලයක් යනකොට උන්වහන්සේලාගේ හිත විරාගී වුණා. එහෙමයි. ඒතර රාගය හිතට එන්නේ නැහැ. ද්වේෂය එන්නේ නැහැ. මෝහය එන්නේ නැහැ. ඒතර බය දෙති ගැනීම එන්නේ නැහැ. ඊට පස්සේ මුන්නාන්සලා හිතුවා මම දැන් අපි අරහත් වෙටපත් වෙලා ඉන්නේ ශාස්ත්‍රුණාන්සේ ළඟ අරහත්ත්ව ප්‍රකාශ කරන්න ඕන කියලා. එහෙමයි. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා වඩිනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරලා තිබ්බා පින්වත් ආනන්ද අද මාව මුණ ගැහෙන්න භික්ෂුන් පිරිසක් එයි. ඒ භික්ෂුන් පිරිසට කියන්න ශාස්ත්‍රුණාංශ මුණ ගැහෙන්න කලින් අමසෝනට ගිහිල්ලා එන්න කියලා. හරිද? ඊට පස්සේ මොකද වුනේ? ඉතින් අර ස්වාමීන් වහන්සේලා 39 බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා මේ ත්‍රිආයස්මතුනේ ශාස්ත්‍රුණාංශේ ඔබව දැක්කා ශාස්ත්‍රුණාංශේ වදාලා ශාස්ත්‍රුණාංශේ මුණ ගැහෙන්න කලින් තමසෝනට ගිහිල්ලා එන්න. ඒ නිසා ඔබ වහන්සේලා සෝනට ගිහිල්ලා එන්න කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා සෝනට ගියා. සෝනට ගිහිල්ලා යනකොට අලුතෙන් සෝනට ගෙනල්ලා දාපු කෙල්ලන්ගේ ශරීර ඔවත් දැන් තියෙනවා තැන් තැන්වල. ඊට පස්සේ මේවා දකිනකොට අර හිත ඇතුලේ ඇවිස් හැංගිලා තිබ්බය. අලු යට සැඟවිලා තිබ්බ ගිනි පුපුරු වගේ රාග ගින්න මතුවලා ආවා. මේක පුදුමයක මහත්ය සමහර සමාධි වලින් නොපිරි කලුරිය කරලා කල්ප 500 බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කල්ප 500. ඒ කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙට ආවිල්ලා යනකොට ගෑණියෙක් දැක්ක ගමන් රාගය උපදිනවනේ. මේකනේ පුදුම වැඩේ කියන්නේ. ස්වාමීනි විරාගය වැඩිලා රාගය අංශුමාත්‍ර වශයෙන් හැංගිලා තියෙනවද මොකක්ද ඒ නෑ නෑ ඒ කියන්නේ ඒ රාගයේ ස්වභාවය. එහෙමයි ඒ රාගයේ ස්වභාවය කියන්නේ එච්චර ඒ මේ නිකලස් නොවීමමයි. රාගේ ප්‍රහාණය නොකිරීමමයි. දැන් මහත්තයා මේ පරිසරය අනුවනේ ඔක සිද්ධ වෙන්නේ. දැන් පහුගිය දවස්වල අර මිලේච්චයන් මිනිස් ඝාතන කළානේ. ඔවුන් තුල කොච්චර රෞද්‍ර බවක් හිත තුල හටගන්න නැතිද? ඒතකොට එවැනි වූ රෞද්‍ර බවක් සාමාන්‍ය මිනිස්යාගේ හිතේ තියෙනවා. ඒකට කරුණු යෙදුණාමයි රෞද්‍ර බව උපදින්නේ. ඒ වගේම ධාතු ස්වභාවයක් විදිහට මිනිස්යාගේ හිතේ අවිහිංසාවක් තියෙනවා. හිංසාවක් තියෙනවා අවිහිංසාවක් තියෙනවා. ඒ අවිහිංසාවට කරුණු යෙදෙනකොට තමයි ඒක උපදින්නේ. අපි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක විදිහට ඉපදිලා කර්ම කර්මඵල විශ්වාසය ගැන අහන්න ලැබිලා ඊළඟට අපාය ගැන සසර ගමන ගැන ඒව අහලානේ අපේ හිතවල තියෙන නපුරු ගති අපි අඩු කරගන්නේ. අපි දැන් කපනවා කොටනවා කියනකොට ඇත්තටම සිංහල බෞද්ධ ජනතාව නම් සැබෑ සිංහල බෞද්ධ ජනතාව නම් මිනී මරන්න කැමති අය නෙමෙයි. ඒ මේකෙදින් අපේ මිනිස්සු හරි අහිංසක මිනිස්සු ටිකක්. එතකොට ඒ ඒකට පරිසරය දෙන විදියට. යම් දවසක අපිත් ඉපදින පරිසරේ කපනවා කොටනවා මරනවා කියලා නම් තියෙන්නේ අපිම වුණත් ඒ පරිසරය ඒ විදිහට හැදෙනවා. පරිස දැන් අපි සිංහල කතා කරන්න ඕන කියලා හිතාගෙන මනස ලෝකෙ ඉපදිච්චයි නෙවෙයිනේ. නමුත් අපි පරිසරයේ ඉන්න අය අපේ අම්මලා තාත්තලා කට්ටිය සිංහල කතා කළේ. ඒ නිසා අපි දැන් සිංහල කතා කරනවා. ඒ වගේ තමයි අපි මේ කෙනෙක් සංසාරේ වැටිලා මේ ඔය රෞද්‍ර පවුලක මේ කෙනෙක් ඉපදෙන්න පුළුවන්. එයා රෞද්‍ර වෙන්න හිතාගෙන නෙමෙයි උපදින්නේ. නමුත් පුරුදු කරනවා. ඔය මෙලේච්ඡම් පුරුදු කරනවලු මේ ගෙදරකට එන ලේනෙක්කටවත් මේ ඉන්න දෙන්නේ නැලු. අනිවාර්යෙන් මරනවලු. ඉලක්කයට ගහනවලු. ඒ කියන්නේ ගෙවල් වල පවා ගෙදෙට එන මේ සතෙකුට මීයෙකුට හූනෙකුට ලේනෙකුට කටුස්සෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ කියලා මම අහලා තියෙනවා. ගහ පුංචි ළමයිට පවා ඉලක්කයට ගහන්න පුරුදු කරන්න කියන. පුරුදු කරනවා කියන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක හැදිලා යනවා ඉතින්. ඒ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. ස්වාමීනි මෙහෙම කෙලෙස් සහිතව අපි යන මේ සසර ගමන බොහෝ වදුරු සහිතයි භයානකයි නේ ස්වාමීනි ඒක. අතිශයින් භයානකයි. ඉතින් රහතන් වහන්සේලා තමයි මේකෙන් නිදහස් වුනේ. උන්වහන්සේලා ඉතින් මේ ඒ දුක් අන්දරාව මේ නිදා දුක් අන්දරාවෙන් නිදහස් වුණා. මහත්මේ සංසාරයේ අද්දි ව්‍යසන ගොඩාක් අපිට තියෙනවා. රෝග ව්‍යසන භෝග ව්‍යසන, ඥාති ව්‍යසන, සීල ව්‍යසන, ditthi ව්‍යසන, සීල විපatti, ditthi විපatti ඒවා ඊළඟට භවභෝග විනාශ වෙන ඒවා, ඥාතින් විනාශ වෙන ඒවා ඊළඟට ලෙඩ රෝග හැදෙන ඒවා, ওই විදිහට මිනි මරුන් දකින්න ඒවා, බය තැති ගැනීම, කල කෝලාහල මේ සංසාරේ යද්දී මේ කිවර නැහැ. ආය ආයමත් මොන ගෙයි. මේ ශ්‍රී ලංකා ඉතිහාසය පොඩ්ඩක් අරන් බලන්නකො මේ ලංකාවේ මිනිස්සු විඳලා තියෙන දුක ඉතින් මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඉතින් මේ ධර්ම ඉගෙනගෙන මේ වාගේ වෙලාවක්වත් ධර්මයක්වත් අහලා මේ හිත සනසා ගන්න එක කවදා හරි නිවන් දකින්න උපකාරී වෙයි. ඒකයි. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් අපේ නාගසේන මහරහතන් වහන්සේ දැන් ওই අරහත්ත්වය ගැන කිව්වි. එහෙමයි. Taman රහත් වුණොත් ඒක දන්නවා. ඉතින් ඒක විස්තර කරපු උපමාවත් එක්ක රයිතුමා ගොඩාක් සතුටු වුණා. ගොඩාක් ප්‍රීතියටපත් වුණා. ඊට පස්සේ රජතුමා අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නේ අහනවා. මේක අපූර්ව ප්‍රශ්නයක්. ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙකුට ඥානයක් උපදිනවාද ඔහුටමද ප්‍රඥාව උපදින්නේ? දැන් සාමාන්‍යයෙන් අද කාලේ ගිහි කෙනෙකුට හිතෙන්නවත් නැති ප්‍රශ්න නේ මේවා. දැන් සාමාන්‍යයෙන් පැවිදි සමාජයේ පවා එවැනි ප්‍රශ්න අඩුයි. දැන් නම් ගොඩාක්ම අඩුයි. ඉස්සර ඉස්සර නම් ඔය තිබ්බා මේ ඒ කියන්නේ මාර්ගඵල අවබෝධයට ගොඩාක් විහිසවීමත් එක්ක තිබුණා. පස්සේ ඉතින් අර ඒක තමයි ඉතින් මේ සංස්කාරවල ස්වභාවයනේ. ඒකට ඉතින් කෙටියෙන් කියන්න තියෙන වචනේ සංස්කාරවල ස්වභාවය. ඉතින් කොහොම නමුත් මේ යමෙකුට ඥානයක් උපදිනවද ඔහුටමයි ප්‍රඥාව උපදින්නේ. ඥානෙ උපදින කෙනාටම තමයි ප්‍රඥාව උපදින්නේ. කිම ස්වාමීනි යම් ඇව් ඥානයක් ඇද්ද ඒමද ප්‍රඥාව ඥානෙමද ප්‍රඥාව එසේ මහරජ යම් ඇව් ඥානයක් ඇද්ද ඒ ප්‍රඥාවත් ඒම වන්නේ ඥානයයි ප්‍රඥාවයි දෙකම එකක් කියලා කියන්නේ ස්වාමීනි යමෙකුට යම් ඒ ඥානයක් ඇද්ද යම් මේ ප්‍රඥාවක් ඉපදුනේ වෙයිද ඒ තුලින් ඔහු මුලාවටපත් වෙනවාද නැත්නම් මුලාවක් ඇති නොවේද ඥානෙ ප්‍රඥාව ඉපදුන කෙනාට යම් මුලාවක් තියනවාද මුලා නොවෙන්න පුළුවන් කියලා අහනවා. මහරජ ඇතැම් තැනකදී මුලාවිය හැකි ඇතැම් තැනකදී නොමුලාවිය හැකි. යම් තැනක මුලා වෙන්න පුළුවන් යම් තැනක මුලා වෙන්නේ ස්වාමීනි මුලාව ඇතිවන්නේ කොහොමද? කොයි වගේ තැන්වලද? මේ ධර්මය අවබෝධ කරගන්න ගිය කෙනෙක් මුලා වෙන්නේ කොයි වගේ තැන්වලදී? මහරජාණෙනි කලින් Taman නොදන්නා වූ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳවත් කලින් නොගියා වූ ප්‍රදේශ පිළිබඳවත් කලින් නොඇසූ නම්ගොත් ආදී පිළිබඳවත් මුලා විය හැකියි. ඉතින් ඒක ඥානයක් උපදිනවා අපි කියමු පෙර ජීවිත දැකීම සම්බන්ධයෙන් කියලා. ඒදුර ඒ ස්වභාවය දකිනවා. දැක්කට ඒක කලින් දන්නේ නැත්නම් ඒ ගැන යාට තේරුමක් නැත්නම් ඒ සම්බන්ධයෙන් යම් මුලාවක් එන්න පුළුවන්. ඒ මුලාවක් කියන්නේ හරියට මේ ගැන වැටහීමෙන් නැති වෙන්න පුළුවන්. නම් වශයෙන් වචන වශයෙන් තේරුමක් එන්න තියෙන්න පුළුවන්. ස්වාමීනි මුලාව ඇති නොවන්නේ කවර තැනකද? ඥානයක් ප්‍රඥාවක් ඉපදුනාට පස්සේ මුලාවෙන් නැතිම කාරණේ මොකද්ද? ඊට පස්සේ කියනවා මහරජාණෙනි මේ ප්‍රඥාව භාවිතා කිරීමෙන් ලද යම් අවබෝධ ඥානයක් ඇද්ද? එනම් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ලත් අවබෝධයක් ඇදහිලා ඔවුන් මුලා නොවේ. එහෙමයි. දැන් මහත්තයා පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියන්නකෝ. එහෙමයි. ඒතර පසේ බුදුරජාණන් වහන්සේ තමන් ලැබූ අත්දැකීම තමන් ලැබූ නිකලෙස් බව ඒ ප්‍රතිපදාව තවත් කෙනෙකුට කියලා දෙන්න කියලා දෙන්නේ නැහනේ. ඒක උන්වහන්සේලාගේ ජීවිතේ නෑනේ ඒක. උන්වහන්සේලාගේ අවබෝධඥානෙ මේ වගේ කියනවා. ඒ කියන්නේ සිහිනයක් දැක්ක උපමාවක් ඈ ගොල්ලෙක් වගේ කියනවා. එහෙමයි ස්වාමීනි. සීනියක් දැක්ක ගොළුෙක්. දැක්ක බව හැබෑව කියා ගන්න බෑනේ. ඒ අදාළ ඒ සංස්කාරය නෑ. එතකොට ඇත්තටම මේ තමන් ලැබූ දේ තුන් ලෝකෙටම කියන්න බුදුරජාණන් වහන්සේ මේ මුව මඩලින් ඒ වචන ටික එළියට දාන්න දස දහසක් මේ දස පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා විදියට අසංකේය ගානක් කල්ප පෙරුම් පෙරුවා ඒ විදිහට පෙරම් පුරලා තමයි උන්වහන්සේගේ මුව මඩලෙන් මේ වචන ටික ආවේ අවබෝධ කරන්න ඕන විදිහට. ඒ නිසා තමයි මේ බුදුරජාන් වහන්සේගේ වචනේ හැල්ලු කළොත් පව් සිද්ධ වෙන්නේ. මේ ඒ කියපු මාර්ගයේ කෙනෙකුට ගමන් කරලා ප්‍රතිඵල ලබන්න බෑ කියලා කිව්වොත් ඔහු නිරේ උපදින්නේ. මහතේ ඒ තරම්ම බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ හැල්ලු කිරීම ඊතරම් පාපයක්. ඒ තරම් පාපය. මම උදාහරණයක් කියන්නම්කෝ. එක මිනිස්සේ ලංකාවේ මම හිතේ. එක මිනිස්සේ කල්පනා කළා මේ අනුරාධපුර යුගයේ මම භාවනා කරන්න ඕන කියලා මෙයා මට මතක හැටියට අසුභ භාවනා දුපේද අවුරුදු 40ක් කළා. කරලා කරලා කරලා එයාට හිතුණා මේ සමාධියක් ඇති වුණේ නැහැ. ඒකත් එයා කල්පනා කරුවා මේ මොන පත්තපල් බොරුවක්ද මේ අසුභ භාවනාව කියලා එකක්. මේ භාවනාවෙන් එහෙම එකක් නැහැ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. කියලා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියන අදහසින් ඉඳලා මැරුණා. මැරිලා ගිහිල්ලා ඒ ඒ එයා තපස් රැකපු ඒ මහිත ආන්දරණමක් වෙන්න ඇති. ඒ හිතපු ගංගාවකම අයිනේ ඉපදුනා කිඹුලෙක් වෙලා. කිඹුලෙක් වෙලා ඉපදුනා. කන කන දේ දිරවලා යන ප්‍රයෝජනයක් නැති සතෙක් කියලා ඉපදුනා. මැටිගුලි ගිලින සතෙක් කියලා උපදිනවා. ඉපදිලා භූත කිඹුලෙක්. එක දවසක් සංඝයා වහන්සේ නමක් දැක්කා ඒ ගඟෙන් එතර වෙන්න ආපු හරක් 50 දෙනෙක් ගිල්ල අර භූත කිඹුලා. ඒ භූත කිඹුලා කලින් ඉපදිලා හිටියේ මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු කෙනෙක්. එයාට දෘෂ්ටියක් ඇති වුණා මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න බෑ. මේක බොරුවක්. මේක නිකන් වැඩක් නෑ. මේවා කරන්න බෑ. බැරි දේවල් කියලා. ඒ නිසා තමන්ද බැරිකම වෙනම එකක්. තමන්ට බැරිකම, යුගී දෝෂ ඒවා ඒ විදිහට. නමුත් ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න බෑ කියන ඒ ඒ අදහස ඒ කතාව ඊතරම් භයානකයි. මොකද ප්‍රතිඵල ලබන්න පුළුවන් විදිහට ධර්මයේ කිව්වේ බුදුරජාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ හතරක් පෙරම් පුරලා. ඒක පසේ බුදු කෙනෙකුටවත් කරන්න බැරි දෙයක් බුදු කෙනෙක් දේශනා කළේ. උන්වහන්සේගේ මුවෙන් පිට වෙන වචන වලින් තමයි රහතන් වහන්සේලා බිහි වෙන්නේ. ඒ නිසා තමයි සියලු රහතන් වහන්සේලා උන්වහන්සේගේ හදවතේ උපන් දරුවන් බවට පත් වෙන්නේ. ඖරස පුත්‍ර. එහෙමයි. තේරුණා නේද? ඉතින් ඒ නිසා මේ මේ කාරණා බුද්ධ වචනේත් එක්කම අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දෙයක් අවබෝධ කරනවාද? ඒ ඥාණයෙන් ප්‍රඥාවෙන් ඒක වෙනස් වෙන්නේ නැහැ. අවබෝධ කරපු දේ. එහෙමයි. නමුත් අර කලින් නොකරපු ශිල්ප නොගිය ප්‍රදේශ ගැන අර ඥාණයෙන් දකින්නට ඒවා ගැන හරියට මේක අහවල් දෙයි කියලා එහෙම නොවෙන්න පුළුවන් කියනවා. එතන මුලාවක් වෙන්න පුළුවන්. ඔව් මුලාවක් කියන්නේ එතන හරියට ඒ ගැන වැටහීමක් එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දෙයක් ප්‍රඥාවෙන් අවබෝධ කළොත් ඒක නම් වෙනස් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ දේශනා කරනවා ඒක උදාහන ස්වාමීනි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරනවානේ දැන්. අහනවා ස්වාමීනි එසේ වීනම් ඔහුගේ මෝහයට කුමක් සිදු වේද? දැන් මේ ඥානයේ ප්‍රඥාව උපද්වා ගන්නකොට මෝහය කියලා එකක් මනුෂ්‍ය ජීවිතවල තියෙනවා සත්වයා තුළ. ඒ මෝහයට මොකද වුනේ ඔය ඥානයේ ප්‍රඥාව උපද්වා ගන්නකොට? මහරජාණෙනි ඥානය හටගත් සැනින් මෝහය එතනම නිරුද්ධ වෙනවා. මහත්තයා අඳුර යාලෝකයයි දෙකම එකතැන පවතිනවාද? පවතින්නේ නැහැ. පවතින්නේ නැහනේ. යම් තැනක ආලෝකය තියනවාද එතන අඳුර නැහැ. එහෙමයි. යම් තැනක අඳුර තියනවාද එතන ආලෝකය නැහැ. ඒ වගේ තමයි යම් තැනක ඥානෙ උපදිනවද ඒ සැනින්ම මේ මොහොතේම මේ ශනෙහිම එතනම මුලාව නැති වෙලා යනවා. මෝහය නැති වෙලා යනවා. ස්වාමීනි එතන මෝහය නැති වෙනවා කියන එකත් තේරුම් ගන්න ඕනේ. සක්කාය දිට්ඨි වශයෙන් බලන එක නැති වෙනවද මේ ගෙවල් දොරවල් ඇල්ම ආදි වශයෙන් පවත්වන්න තියෙන ඒ කැමැත්ත නැති නෑ මෙතන මෝහය කියලා කියන්නේ නিত্য සුඛාත්ම විදියට ගන්න එක. එහෙමයි. තමාගේ වසඟේ දෙයක් පවත්න්න පුළුවන් කියලා ගන්න එක. ඒ වගේ දේ තමයි මෙතන මෝහය විදියට. ඊළඟට දැන් අපි හිතන්නකෝ බය තැති ගැනීම පවා උපදීන්නේ මේ රූප මේ ඇස කනනාසය දිවකය මනස සහ රූප ශබ්ද ගන්ධ රස සක්කාය දිට්ඨින් ගැනීම තුලින්නේ. දැන් ඇත්තටම ඇහැ ඔබ නොවේ බුද්ධ වචනේ එහෙම කියන්නේ. ඇහැ ඔබ නොවේ ඔබේ නොවේ න තුම්හාකං චක්කුම් බික්ක වෙන තුම්හාකං ඇස පින්වත් මහණෙනි ඔබේ නෙවේ ඉතින් ඒ නිසා මේ ඇහැ කියන එක මම නෙවෙයි කියලා හොඳට තේරුම් ගත්තට පස්සේ කන මම නොවේ නම් නාසය මගේ නෙවෙයි නම් දිව මගේ නෙවෙයි නම් කය මම නෙවෙයි නම් ඕක ඇත්තටම අවබෝධ ඥාණයෙන් තේරුම් ගත්තා නම් මේක හේතුඵල ධහමටයි අයිති මට නෙවෙයි මගේ නෙවෙයි කියලා මොනවද රකින්න දෙන්නේ දැන් මේ ලංකාවම පහුගිය දවස්වල කැළඹිලිපත් වෙලා බයත තිගෙනින් හටගත්තේ රැකගන්න නිසානේ. බහෝභෝග තමන්ගේ ජීවිත ඊළඟ තමන්ගේ පවුල තමන්ගේ ග්‍රාමවාසීන් තමන්ගේ රටවාසීන් ජාතිය ආගම මේ හැම දෙයක්ම රැකගන්න රැක ගැනීමත් එක්කනේ මේ කාවේ. ඉතින් ඒ නිසා තමයි මේ ඒක සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි ඥානෙ උපදිනකොට මුලාව නැති වෙලා යනවා. ඊට පස්සේ අහනවා උපමාවක් කියන්න ස්වාමීනි ඥානෙ උපදිනකොට මුලාව නැති වෙන හැටි. අපේ නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මහරජාණෙනි පුරුෂේ කන්දකාර නිවසක පහනක් දැල්වයි. ඒ පහන් එළියෙන් අඳුර නිරුද්ධ වෙයි. ආලෝකය පහළ වෙයි. මහරජාණෙනි ඥානෙ උපන්සැනි මොහේ තනම නිරුද්ධ වෙලා යනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරපු ආලෝකය පහළ වෙනකොට අඳුර එතනම නැති වෙලා යනවා කියලා. එවිට ස්වාමිනී ප්‍රඥාවට කොමක් වූයේද? දැන් අර ඥානෙනේ. දැන් ප්‍රඥාවට මොකද උනේ? මහරජාණෙනි ප්‍රඥාවත් Tamange කටයුත්ත කොට එතනම නිරුද්ධ වෙයි. ඒ ප්‍රඥාවෙන් යමක් කරන ලද්දේද එනම් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ඇති කළ අවබෝධඥානයක් ඇද්ද? ඒ අවබෝධය නිරුද්ධ නොවේ. ප්‍රඥාවේ ස්වභාවය ඒ දේ කරලා ප්‍රඥාව නැති වෙලා යනවා. ඒක වරදවා තේරුම් ගන්න එපා. ප්‍රඥාව නැති වෙනවා කියන එක. ඒක මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. අපි බලමු මේක තේරුම් ගන්නට මේ නා මේ මිලිඳු රජතුමා මහන ප්‍රශ්නයක්. ස්වාමීනි හරි වැඩේනව ප්‍රඥාව කෘත්‍ය කොට නිරුද්ධ වෙනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරවලා එතනම නිරුද්ධ වෙලා යනවා නම් ස්වාමීනි ඔක කොහොමද තේරුම් ගන්න උපමාවකින්වත් කියලා දෙන්නකෝ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ලියුමක් යවනු කැමැති වූ යම්කිසි පුරුෂයෙක් රාත්‍රී කාලෙහි ලේඛකයෙකු කැඳවා පහනක් දැල්වා ලියුමක් ලියවයි. පැහැදිලිනේ? ඒ ලිපිය ලියා අවසන් වූ විට පහන නිවා දමයි. පහන නිවුණු පමණින් ලිපිය විනාශ වන්නේ නැත. පහන නිවුණ පමණින් ලිපිය විනාශ වෙන්නේ නැහැ. ඔය ආයුරින් ප්‍රඥාව තමන්ගේ කටයුත්ත කොට එතනම නැති වී යයි. නමුත් ප්‍රඥාවෙන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ඇතිකල යන අවබෝධ ඥානයක් ඇදී නිරුද්ධ නොවන්නේය. මේ දැන් පැහැදිලි නේද මේක තේරුම් ගන්න ප්‍රඥාවේ කෘත්‍යය තමයි තමන්ගේ කටයුත්ත කරලා එයා එතන නිරුද්ධ වෙනවා. හැබැයි ඒ කටයුත්ත කියන්නේ අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන එක දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධයක් ඇති කරන එක. ඒතර ප්‍රඥාව නැති වුණා කියලා අවබෝධ ඥානෙ නැති වෙන්නේ. දැන් අපි කිව්වොත් ධර්මය අවබෝධ කිරීමේදී කෙනෙක් සක්කාය දිට්ඨිය නැති වෙන්නේ එයාගේ ඥානය ඇති වෙන්නේ ඒ ප්‍රඥාව සුළු මොහොතක් ඇති වෙන්නේ. සුළු මොහොතක තමයි අර අවබෝධ ඥානය ඇති වෙන්නේ. ඒ ඇති වෙච්ච අවබෝධ ඥානෙ කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. ස්වාමීන් එතනින් පස්සේ ප්‍රඥාවෙන් කරන්න දෙයක් නැද්ද? එතනින් ප්‍රඥා දැන් සෝතාපන්න කෙනාට සත්‍ය ස්වභාවයනේ මේ මේ අවබෝධ ඥානෙ තෙන්නේ. එහෙමයි. ඕගේ ඥානෙ ප්‍රඥා විද්‍යට තියෙන්නේ මේකනම් ඇත්තක්මයි කියන ඥානෙ. දැන් අපි කියමුකෝ මේකේ නයි පොළොංගු ඉන්නවා කියලා කිව්වා. කවුරුවත් අඳුරේ හිටියේ දැක්ක කෙනෙක් නැහැ අර කියපු කතාව තමයි අහගෙන හිටියේ. නමුත් යම්කිසි ශනිකව ඇතිවෙච්ච ආලෝකයෙන් අර නයි පොළොංගු ටික දැක්කා. එතකොට ඒ ආලෝකේ නැති වුණත් එයා දන්නවා මේකේ ඉන්නවා කියලා. ඊළඟට දැන් අපි කියමුකෝ මිනිස්සේ නපුරු මිනිසෙක් ඉන්නේ. එතකොට මෙයා නපුරුයි කියලා දැනගන්නවා. යම් යම් හේතු කාරණාවද මෙයා නපුරුයි. ඊට පස්සේ මේ මිනිසයා දැක්ක ගමන් දන්නේ නැද්ද මේ මිනිසයා නපුරු මිනිසෙක් කියලා. ඊට පස්සේ අපි කියමු කෙනෙක් අපි දැක්කා මේ ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒතර යම් දවසක ඔහු ආපහු දකිනකොට අපි දන්නවා මෙයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් කියලා. නමුත් පළවෙනි දවසේ තමයි අත්දැකීම තිබ්බේ. දෙවෙනි දවසේ යා කතා කළෙත් නැහැ. පැහැදිලි නේද? ඒ වගේ තමයි මේ අනිත්‍ය අවබෝධ මහන්සියා මේ අවබෝධ ඥානය කියන එක මොහොතක් හරි ආවොත් එයම ප්‍රමාණවත් ඉතින් මේ ධර්මය අවබෝධ කරන මාවතට එච්චර ඒ ඇති වෙන ඒ අවබෝධ ඥානෙ නිරුද්ධ නොවි ඔහුව මේ නිකලස් කරනවා ඉතින් එහෙම තමයි තියෙන්නේ ඉතින් මේක තාම ඉවර නැහැ ඉතින් මේකේ ලස්සන දෙයක් කියනවා ඉතින් අර ප්‍රඥාව ඔහුට පහළ වුණොත් ඒ ප්‍රඥාවත් එක්ක අවබෝධ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එතකොට මේ ප්‍රඥාව එතනම නිරුද්ධ වෙලා යනවා ඒ ප්‍රඥාව නිරුද්ධ වුණාට අවබෝධ වෙච්ච දේ තියෙනවා. හේතු උපමා උපමාවකින් කියනවා ලියුමක් ලියනවා එළියකින් පන්දමක් පත්තු කරනවා ලයිට් එකක් දාලා. නමුත් ලයිට් එක නිම්මොත් නැත්නම් පන්දම නිම්මොත් එහෙම ඒත් අර ලියපු දේ නැතු වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ආන්න ඒ වගේ. මම ඊට පස්සේ අහනවා ස්වාමිනී අනේ තව උපමාවක් කියන්න. ඊට පස්සේ දේශනා කරනවා මහරජාණෙනි පෙරදිග ජනපදවල මිනිසුන් නිවසක් පාසා වතුර වතුර කලගෙඩි පහ බැගින් නිතර තබා තිබේ. එසේ තබා තිබෙන්නේ යම් හේකින් නිවාස ගිනිගත්තොත් එතැනි එසැනින් නිවා දැමීමට. නිවසක් ගිනිගත් විට ඒ වතුර කල වතුර කලගෙඩි පහ නිවස උඩින් නමනවා. ඒ ජලයෙන් ඒ ජලයෙන් ගින්න නිවි යනවා. කිම මහරජාණෙනි, එවිට මිනිසුන්ට මෙසේ සිතෙන්නේද? යලිත් වතුර කලගිඩි ගෙනත් නැවත නැවත ගෙට උඩින් වතුර කලගිඩි නවන්න ඕන කියලා. ඒ කියන්නේ ඉස්සර පෙරදිග ගෙවල් වල මේ ගෙයක් ගානේ වතුර කලගිඩි පහක් වෙනම එළියේ තියලා තියෙනවා. ඒකේ චාරිත්‍රයක්. ඒකට හේතුව තමයි යම්කිසි විදිහකට ගේ ගිනි ගත්තොත් ඇයි පොල් අතු, ඉලුක්, මානක්, පිදුරුනේ ගෙදෙට වහලා තියෙන්නේ. එතකොට මේ ගේ ගිනි ගත්තොත් එහෙම වතුර දාලා නිවන්න ඕන කියලා වන්න දැන් ගෙයක් ගිනි ගන්නකොට ඉක්මනට අර එළියේ තිබ්බ වතුර වලින් නිවමන්. නිවුවට පස්සේ ආයේ මිනිස්සුන්ට හිතෙන්නේ තව වතුර දාලා නිවන්න ඕන කියලා නිවිල ඉවරයි මේ. ඒ වගේ තමයි ප්‍රඥාවෙන් කටයුත්ත තමයි සත්‍ය ස්වභාවය අවබෝධ කරවන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක අවබෝධ කරගුවට පස්සේ ඒ ප්‍රඥාවේ කෘත්‍ය ඉවරයි එතනින්. එතකොට ඒකත් එක්ක තේරෙන්නේ ප්‍රඥාව උපද්වාගත යුත්තේම අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කර ගැනීම පිණිසමයි. එතකොට ප්‍රඥාව පුරුදු කරනවා කියලා කෙනෙක් කරනවා නම් ඒ ප්‍රඥාව පුරුදු කරන්නේ අනිවාර්යෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න යම් වැඩපිළිවෙලක් කරනවාද? ඒකම තමයි ප්‍රඥාව පුරුදු කරනවා කියලා කියන්නේ. නැත්තම් මේ ඉස්කෝලේ සිලබස් එක එහෙම නැත්තම් මේ රටේ ලෝකේ තියෙන ඔක්කොම පොත් ටික කියවලා තියෙන එක ඊළඟට ලොකු මතක ශක්තියක් තියෙන එක මතක ශක්තිය නෙවෙයි ප්‍රඥාව. හොඳට මතක තියාගන්න මතක ශක්තිය නෙවෙයි ප්‍රඥාව. ඒ වගේම මුකරිකමත් නෙවෙයි ප්‍රඥාව. සමහර කෙනෙකුට වතුර වාග් ගලාගෙන වචන එනවනේ. ඒක නෙවෙයි ප්‍රඥාව. තර්ක විතර්ක නෙවෙයි ප්‍රඥාව. ප්‍රඥාව වනාහි යමක් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරවන එක. මේ තියෙන්නේ. ඔබ කෙලෙස් ගින්න නිවන එක. දැන් මේකේ උපමාව විග්‍රහ කරනවා. මහරජාණෙනි වතුර කලගිඩි පහ යම්සේද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් තේරුම් ගත යුත්තේ එසේය. ඒ මිනිසුන් යම්සේද ධර්මයේ හැසිරෙන තැනැත්තා තේරුම් ගත යුත්තේ එසේය. ජීන්න යම්සේද කෙලෙසුන් තේරුම් ගත යුත්තේ එසේය. වතුර කලගිරි පහෙන් ගින්න නිවා දැමී යම්සේද ඒ ආයුරින් පංච ඉන්ද්‍රියන් කෙලෙස් ඉන්ද්‍රියන්ගෙන් කෙලෙස් සංසිඳීම දත යුත්තේය. නිවිගිය කෙලෙස් යලි හට නොගන්නේය. මහරජාණෙනි, ඒ ආයුරේම මනවින් පීති ප්‍රඥාව තමන්ගේ කෘත්‍ය කොට එතනම නිරුද්ධ වන්නේය. අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ප්‍රඥාවෙන් ලත් යම් අවබෝධයක් ඇද්ද? එය නිරුද්ධ නොවන්නේය. කෙලෙස් ගින්න නිවනවා වගේ කියලා කියනවා. දැන් අර ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම වගේ කියනවා අර කලගෙඩි. ඒ හැම එකෙම තියෙන කෙලෙස් ගින්න නිවන්න. ඒක යෝගාවචරය ධර්මයට පුරුදු කරන කෙනා විසින් ඒක කරන්න ඕන. හැබැයි ඒකෙන් නිම්මට පස්සේ ගින්න නිවන්න නම් ඒක තියෙන ගින්දර නිව්වට පස්සේ ආය අර කලවලින් වැඩක් නැහැ. පැහැදිලිද? ඒ වගේ ඒ වගේම කලවල කෘත්‍යයත් එයා කරලා ඉවරයි. ඒ වගේ තමයි ප්‍රඥාවේ ස්වභාවය තමයි අවබෝධ ඥානය ඇති කරන එක ඇති කරලා එතනම නිරුද්ධ වෙනවා. හැබැයි යා නිරුද්ධ වුණා කියලා ප්‍රඥාව නිරුද්ධ වුණා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්ක යම් අවබෝධ ඥානයක් ඇද්ද ඒක නැති වෙන්නේ ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ ඉල්ලා හිටු අනේ ස්වාමීනි තව උපමාවකින් කියන්නේ. හරි ලස්සනයි මේක. මහරජාණෙනි වෛද්‍යවරයෙක් බෙහෙත් පස්පංගුව ගෙන රෝගියෙකු සමීපයට ගොස් ඒ බෙහෙත් පස්පංගුව සකස් කොට ඒ ගිලනාට පොවයි. ඒ හේතුවෙන් ගිලන් තැනත්තාගේ කිපුණු වාපිච්චයෙන් දොස් නැති වී යයි. ඒ විට මහරජාණන් මේ වෛද්‍යවරයාට මේ ආයුධෙන් සිතෙන්නේද? නැවතත් බෙහෙත් පස්පංගු ගෙනවිත් මොහුට ඖෂධ කෘත්‍ය කරන්න ඕන කියලා. පස්පංගු කියලා කියන්නේ ගහේ කොළ පොතු මුල් ගෙඩි මල්. ඉතින් මේ වගේ බෙහෙතක් හදලා ලෙඩෙකුට දෙනවා. ඉතින් ලෙඩේ සුව වෙනවා. ලෙඩේ සුව වුණාට පස්සේ වෙදාට හිතෙනවද තව බෙහෙත් දෙන්න ඕන කියලා? හිතෙනවද? හිතෙන්නේ නැහැ ඒ කියන්නේ බෙදාගෙන් බෙහෙත් දීලා ඒ කටයුත්ත කරලා ඉවරයි. ආන්නේ වගේ කියනවා මහ මහරජාණනි පස්මුල් බෙහෙත් යම්සේද සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා දකින්න ඕනේ ඒක. රෝගේ යම්සේද ලෙඩ අය වගේ. වෛද්‍යවරයා යම්සේද දහමේ හැසිරෙන කෙනයි වගේ කියනවා. එතකොට දාහමේ හැසිරෙන කෙනාගේ මේකේ තියෙනවා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවානේ. ඒ ඉඳුරම් පහේ කෘත්‍ය තමයි කෙලෙස් රෝගේ නැසලා දාන එක. එහෙනම් මහත්තයා බලන්න ශ්‍රද්ධාව උපදින කොච්චර වටිනවද කියලා. මේ හිස් මිනිස්සු ශ්‍රද්ධාවට ගරහනවානේ. ශ්‍රද්ධාවේ කෘත්‍ය කෙලෙස් ගින්න නිවන එකනේ. ඊළඟට සති, විරිය, ප්‍රඥා, සමාධි මේ කෝගෙම කෘත්‍ය කෙලෙස් ගින්න සංසිඳවන එක. ඒ නිසා බුද්ධ ශාසනය යම්කිසි ගුණයක් ඇද්දී සියලු ගුණයන් ප්‍රශංසා කරන්න ඕන. මොකද මේ වගේ කරන්නේ අර ගින්දර නිම වගේ. මුතින් ඒ කටයුත්ත කරලා ප්‍රඥාව එතනම නිරුද්ධ වෙලා යනවා. ස්වාමීනි නැවතත් උපමාවක් කළ මැනව. ඕන ආයි උපමාවක් කියලා. දැන් අපේ නාගසේන මහරහතන් වහන්සේගේ තියෙන අසීමිත කරුණාව, ඉවසීම, මෛත්‍රිය ඊළඟට අර ඒ ඒ ඔරොත්තු දෙන උපේක්ෂාව ඉතින් ඒවා හරි පුදුමයි. ඉතින් උපමා යම් තාක් කිල්ලයිද ඒ තාක් උපමා දෙනවා. කියනවා රජතුමනි ඔන්න යුද්ධයකට බැසගත් යුද බටේ පස් ආයුරකින් යුතු ඊතලගෙන පරසේනා මැඬලීම පිණිස යුද්ධයට පිවිසෙයි. ඔහු ඒ යුද්ධයේ පස් ආයුරින් යුතු ඊතල විදින්නට පටන් ගනී. ඒ හේතුවෙන් සතුරු සේනාව බිඳී යයි. කිම මහරජාණෙනි යුද්ධෙහි බැසගත් ඒ යුද බටයාට මෙසේ සිතෙන්නේද? නැවතත් ඊතල රැගෙන විත් විදින්න ඕනෑ කියලා. දැන් ඔන්න ඊතල වලින් දුණු ආයෙක් නෙමෙයි කියන්නේ. දුණු ආය පස් ආකාරයකින් යුතු ඊතල අරගෙන විදිනවා. ඒතර පස් ආකාරයේ ඊතල කියන එක ඒ දුණු ශිල්පෙත් එක තියෙන්නේ. එතකොට එයා ඒකෙන් ඒ යුද්ධයේදී ඒකෙන් කෘත්‍ය කළා සේනාව සම්පූර්ණ සුණු විසුණු කළා පළව හරිනවා. සුණු විසුණු කළා සේනාවෙන් සුද්ධ වෙලා ජයග්‍රහණය කරපු කෙනෙක් විදිහට මෙයාට ආයේ දුනු ඊතල ඕනේද? ආයෙ ඕන වෙන්නේ ඒකෙන් කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. ඊට පස්සේ ආන්න ඒ වගේ තමයි කියනවා පස් ආකාරයෙන් යුතු දුනු ඊතල වගේ තමයි කියන සද්ධා විද්‍ය සත් සමාධි ප්‍රඥා කියන ගුණධර්ම. සතුරෝ යම්සේද කෙලෙස් ඒ වගේ කියනවා. දුනුආයා යම්සේද දහමේ හැසිරෙන කෙනා ඒ වගේ කියනවා. එතකොට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහේ කෘත්‍යය තමයි මහත්යා. කෙලෙස් නැසලද කෙලෙස් සතුරා පළවා හරින එක. කෙලෙස් සතුරා නැසලා දාන එක. එතන මේ පැහැදිලිවම බුද්ධ ශාසනයේ තියෙන කෙලෙස් සතුරත් එක සටහන් කරන එකක් මිසක් මේ මිනිසු මිනිස්සු කා කොටාගෙන යන එකක් මේ බුද්ධ ශාසනයේ නෑ. එහෙමයි. මේ පැහැදිලිව මේ විස්තර කරනවානේ. ඉතින් මේ විදිහට ප්‍රඥාව Tamange කටයුත්ත කළා එතනම නිරුද්ධ වෙලා යනවා කියන මේ විග්‍රහය අහපු රජතුමා ප්‍රීතියටපත් වෙලා උදන් අනනවා ස්වාමීනි සුන්දරයි සුන්දරයි කියලා. මේ විදිහට තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපිටම ගෞරවයෙන් වන්දනා කරගන්නවා. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අපට ලැබුණු කාලය නිමා වුණා. සමාජ ප්‍රශ්නීය සදහම් පිළිසඳර